ඊට අවුරුදු 40කට පෙර අපේ ජාතියට දැරිය නොහැකි පාඩුවක් සිද්ධ වුණා. ඒ තමයි රුක්මනී දේවී නමැති අපේ නූතන කලාවේ ජනප්‍රිය සංස්කෘතියේ අසහාය ප්‍රතිරූපය වූ රුක්මනී දේවීගේ වියෝවීම. ඇය අපේ කලා ඉතිහාසයේ රැඩිකල්ම නිලිය සිංහල වේදිකාවේ ස්ත්‍රී චරිත සියල්ලම එදා රඟපෑවේ පිරිමින්. සිනමාවට එන්න ස්ත්‍රියක සොයා ගැනීමට නොහැකි යුගයක අපේ මුල්ම නිහඬ චිත්‍රපටය වන රාජකීය වික්‍රමයේ චිත්‍රපටයේ කාන්තාවකගේ චරිතයට පනපෙව්වේ බර්ගර් ජාතික කාන්තාවක්. මන්ද අපිට අපේ සංස්කෘතියට හැඩ ගැහුණු කාන්තාවක සොයා ගැනීමට නොහැකි නිසා අපේ වේදිකාවෙත් අපේ සිනමාවෙත් ප්‍රථම කාන්තාව ප්‍රථම රැඩිකල් කාන්තාව රුක්මනී දේවී. ඇයට අසමසම රූපස්ත්‍රියක් තිබුණා. අසමසම කටහඬක් තිබුණා. අසමසම නර්තන හැකියාවක් තිබුණා. ඒ වගේම අසහාය ගායන හැකියාවක් තිබුණා. අපට ගුවන් විදුලියෙන් සාකච්ඡා වෙලා හැක්කේ නිදර්ශන දිය හැක්කේ අන් කවරමත් කලා හැකියාවකට නෙවෙයි ගායනය ගැන පමණයි. ඒ නිසා ගුවන්විදුලි මාධ්‍යයෙන් ඇගේ හැකියාව පිළිබිඹු කළ හැකි ඇගේ ගායනය පිළිබඳ හිතසුන් කිහිපයක් අද ජනරන්ජන ගීතුලින් අපි ඉදිරිපත් කරනවා. මේ අපි තෝරගත්ත පළමුවෙනි සාධකය. Thank you. माया සුරසුනේදී මුනි රාජා ප්‍රේමා බෝධි වෙත සදියේ විදුරසුනේදී මුනි රාජා ආනස බිම්බර මාරතේන ආනස බිම්බර මාරතේන පෙරුමලෙන් පරදාලා ಸದಾ કાસન આલે અતિનો વાસુ કાસન આલે કાસન આલે અતિનો વાસુ વાદુકનસના દે માં વાદુકનસના દે માં दया विहारे बलिने බටහිර සංස්කෘතියට හැඩගැහුණු කිතුණු භක්තිවන්තයෙකු රුක්මනී දේවි පල්ලියේ යාඥා කරමින් ගී ගැයූ ගායිකාවක්. සුනිල් ශාන්ත මුල් අවදියේ ගීත ගායනා කරනකොට ඔහුට නැගුණු චෝදනාව තමයි ඔහුගේ ගායනයේ කන්තාරු ගී හඬ තියෙනවා කියලා. හැබැයි රුක්මනී දේවි ඉංග්‍රීසියෙන් ලියාගෙන මේ පළමුවෙනි ගීතය වයස අවුරුදු 13 දී එඩ්.ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් සමග ගායනා කළාට පස්සේ කවුරුවත් චෝදනා කරේ නැහැ. ඇයගේ ගීවල කන්තාරු හඬ හෝ පල්ලියේ ගීතිකාවල හඬ තියෙනවා කියලා. විශාරද ජයන්ත අරවින්ද ඔබ තමයි මේ ගැන හොඳ විනිශ්චය දෙන්න පුළුවන් විනිශ්චයකරු. ඔබ රාගධාරී සංගීතයත් හඳුනනවා, බටහිර සංගීතයත් හඳුනනවා. මේ නිසා ඔබ විනිශ්චය කරන්න කොහොමද රුක්මනී දේවීට මේ උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයට බර වූ තනුව මේ තරම් දක්ෂ විදිහට ඒ බටහිර හෝ පල්ලියේ ගීතිකා ඌරුවෙන් තොරව ගායනා කරන්න හැකි වුණේ කොහොමද? මම නම් හිතන්නේ ඉතින් මේ රූපසිංහ මාස්ටර් හොඳ ශාස්ත්‍රීය ගායකයෙක් සංගීතඥයෙක් ඒ අසුරෙන් මෙතුමියට ඒ යම් කිසි කුසලතා ලැබෙන්නත් ඇති කියලා. ඒක මේ අපූර්ව තනුවක් නේ. මේ ගායනා කරපු තනුව. මොකද මේ අර ditta ස්වර කියන්නේ ඉක්මනට යන ස්වර අපි තනාලංකාර කියන කියනවා. ඒ වගේ ස්වර ඛණ්ඩ ඒ තනුව ඇතුලේ තිබුණා. ඉතින් මේවා ගයන්න පුළුවන් වුණ එක රුක්මිණී වගේ කෙනෙකුට අත්වශයෙන්ම කියනවා නම් පුදුමයක්. <laughs> අනිත් එක රුක්මනීගේ හොඳම ගීතයක් මම හිතන්නේ මේ රූපසිරි මාස්ටර් ගායපු මේ ගීතය කියලා මට හැඟෙනවා. මොකද මේ ශාස්ත්‍රීය ඌරුව තියෙන ගීතයක්. අපි මීළඟ ගීතය තෝරගනු මේ වෙනත් තාරක ගීතයක් රුක්මනී දේවී ඊටාම විශිෂ්ට ආකාරයෙන් ගායනා කළ අපූර්වයි. මේ ගීතය දෛව යෝගය චිත්‍රපටයෙන්. මේ දෛව යෝගය චිත්‍රපටයට සංගීතය නිර්මාණය කරන්නේ සජාද් හුසේන්. මම හිතන්නේ රුක්මනී දේවියට දීර්ඝ කාලයක් සිනමාවේදී ගායනා කරන්නට ලැබෙන්නෙම අනුකාරක ගීත. හින්දුස්ථානි හෝ දෙමළ ගීතවල අනුකාරක ගීත තමයි. හැබැයි දෛව යෝගයේදී ඇයට අමුතුම ආරක අමුතු ශෛලියක ගීත ගායනා කරන්නට ලැබෙනවා. මේ ලයාන්විත ගීතය කොහොමද මේ රුක්මනී දේවිගේ ගායන කුසලතාවත් මේ තනුවත් එක්ක ඔබ විග්‍රහ කරන්නේ විසන්දාර වෙන්න මම හිතේ රුක්මනීට තිබුණා නේද මේ උරුමෙන් වගේ ඇවිල්ලා නිකන් ශෝකීය හඬක් <laughs> මම හිතන්නේ ඒක මේ ගීතෙන් පිළිබිඹ වෙනවා කියලා ශෝකාත්මක ධ්වනියක් ඒක හැබැයි මේ මේ ශෝකේ නෙමෙයි අපිට දැනෙන්නේ කරුණ රසය <laughs> ඔව් මම හිතන්නේ ඒකයි මේ ලායන්විත ගීතය ඇයට බොහොම මනරම් තනු ආකර්ශනීය තනු වලට අනුව දෛවයෝගයේ චිත්‍රපටයේ ගීත ගායනා කරන්න ලැබුණා. ඇගේ වාසනාවක් තමයි ඇයට විවිධ තාලයේ විවිධ ආරේ සංගීතවේදීන් සමග ගායනා කරන්න සහ ඔවුන්ගේ සංගීත නිර්මාණවලට පාදක කරගත්ත ගීත ගායනා කරන්න අවස්ථාව ලැබෙනවා. එවැනි දුර්ලභ අවස්ථාවක් මේ ඊළඟ ගීතය ඔබ වෙත ගෙනෙන්නේ. Thank you. ¡Gracias! කී ලොව රසතෙම් සුවදන සිත සැනසුම් අම මිහිර කී ලොව රසතෙම් සුරංගනාවන් ගෙනා සිහිනවල් Yeah. සිත සැනසුම් අම මිහිර තේරව රසයෙන් රහස්සතාවක් ඇසේ ඇසේ දැන් රහස්සතාවක් ඇසේ ඇසේ ඈත සුලං රැලි වලින් මෙදී අම මිහිර කී නොව රසයෙන් සුවදන සිත සැලසුම් අම මිහිර කීරව රස පෙම් සිහින්වලා සල් වලින් වැසී සිහින්වලා සල් වලින් වැසී කඳු කුමලියන්ගේ පොද වැඩි වැඩි කඳු කුමලියන්ගේ පොද වැඩි වැඩි හොරෙන් බලයි අප දිහා පිටින් පිට හොරෙන් බලයි අප දිහා රස සාගරයේ රස සාගරයේ කිඳි කිඳි අම මිහිර කිලොන රසතෙන් සුවදල සිත තනසුම් අම මිහිර කිලොන රසතෙන් ශ්‍රී චන්ද්‍රරත්න මානසිංහන්ගේ ගී රචනාව පණ්ඩිත අමරදේවයන් සංගීතය නිර්මාණය කළ ලාදලු චිත්‍රපටයෙන් පණ්ඩිත අමරදේවයන් සමග රුක්මනී දේවී මේ ගීතය ගායනා කළේ රුක්මනී දේවියට පුළුල් පරාසයක ගී ගැයීමේ හැකියාවක් තිබුණා ඇයට ඕනෑම ආර්ක ගීත ගැයීමේ හැකියාවකුත් තිබුණා මේ ගීතය කොහොමද විශාරදාරවින් දකින්නේ පණ්ඩිත අමරදේවයන්ගේ තනුව මේ නිර්මාණ සංගීත නිර්මාණ ලෝකයේ නම් ප්‍රාතිහාරයක්. <laughs> පණ්ඩිත අමරදේවන්ගේ මේ නිර්මාණ කලා පුදුමාකාර විදිහට අර බලන්න බටහිර සංගීත භාණ්ඩ එකතු කරන එක පැත්තේ ඉන්ටර්ලූඩ්ස් අරවාගේ මේ එකතු කරලා පුළුවන් තරම් ඒ දිගටම ඒවා ඇතුල් කරලා එතකොට ඒ නිර්මාණ රාගධාරී ආඬ එහෙන් මේ පසුබිමේ තියාගෙන අපූර්ව නිර්මාණ කරලා දෙනවා. රුක්මනී දේවිගේ ගායනය පරසය කෙනෙකුට ඇය සිනමාවට පිවිසෙන්න කලින් කඩුණු පොරොන්දුවට කලින් ඇය විරුදු ගායනා කරා එච්.එම්.වී තැටියකට. ඊළඟට සිනමාවේදී ශ්‍රීපද ගායනා කරලා තියෙනවා. ඊළඟට බටහිර පන්නේ ගීත ගායනා කරලා තියෙනවා. ජනගීය ආරේ ගීත ගායනා කරලා තියෙනවා. මෙහෙම බැලුවාම ඕනෑම ආරක ගීයක් ඊට ආවේනික නාද චලන සහිතව ගායනා කිරීමේ හැකියාවක් ඇයට තිබුණා. මේ අපි තෝරගත්තේ ඇය බටහිර උරුවට ගායනා කරපු ගීතයක්. දෙක මම සිප ගනිමි රන්තරු මුසුම කිරුලක් සාදා ඔබේ හිතේ සමනි රන් බිමනක මැද ඔබ වෙනුවෙන් බෙන් රජ දහනක් මවමි මල් බරහි මිදිරියේ කොයි බව සමනනේ මග රැඳි පිළිබිඳුව කොට ඔබෙමුව පිරිමදිමි මල්වල රොන්ගෙන මෙමහා මුසු කොට රස කරය පොවමි මල්ලකරි මම පොදම බලගෙන ඔබ වෙත එය පුදමි ඒ සැමටම වැඩියෙන් අගනා ලොස් කැබල්රෝස් ගායක කණ්ඩායමට සම්බන්ධ වුණාට පස්සේ නිවිල් ප්‍රනාන්දු සමග ගීත කීපයක් ගායනා කළා. මේ රුපණි දේවි ගායනා කළේ විමලදාස පෙරේරාගේ පද රචනය තනු නිර්මාණය කළේ නිවිල් ප්‍රනාන්දු ලොස් කැබල්රෝස් ගායක කණ්ඩායමේ ප්‍රධානියා ගායනා කළේ රුපණි දේවි නිවිල් ප්‍රනාන්දු. මේ ගීතයේ සලන නාදමාලාව සහ රුක්මනී දේවියගේ ගායනය ගැන ඔබේ අදහස කියලා. ඕනෑම ආරකට ගැලපෙන මෘදු මොලක් කටහඬක් ඇර තිබුණ බව ස්ථිර වශයෙන් කියන්න පුළුවන්. මහාචාර්ය ඊ.එස්.සී. E ලුඩොයික් ප්‍රකාශ කළේ බටහිර රටක ඉපදුනා නම් රුක්මනී දේවී උසස්ම පෙළේ සොප්‍රානෝ ගායිකාවක් බවට පත් වෙනවායි කියලා. ඇත්තටම රුක්මනී දේවී විද්වතුන්ගේ අවධානයට ලක්ුණේ ඇගේ ජීවිතයේ අවසාන කාලෙදී. ඇයට රඟපාන්න ලැබුණේ ඊටාම ඕලාරික බොළඳ දෙමළ කතන්දරවල අධ්‍යක්ෂණය කරන්න හිටියේ සිනමාව පිළිබඳ අවබෝධයක් නැති වාණිජ සිනමාවට නැකම් කියපු අධ්‍යක්ෂවරු. මේ නිසා ඇයට ඇගේ හැකියාවන් ඍෂි පරිදි ඉටු කරගන්න ලැබුණේ නැහැ. අවසාන කාලයේදී ඇය ධම්මජාගොඩගේ විශ්මුණු නාට්‍යයේත් ධර්මසිරි වික්‍රමරත්නගේ ඔන්න බබෝ ඇතින්‍යා නාට්‍යයේත් රංගපාලා වේදිකාවේ තාර්කික රංගනය කෙබඳු දැයි අපේ ප්‍රේක්ෂකයින්ට පෙන්වා දුන්නා. ඒ වගේම ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීර්ස්ගේ අහසින් පොළොවට චිත්‍රපටයේ රඟපාමින් රංගනයේ සීමාවල් ඉම ඈත් කළා ඇගේ චරිත නිරූපණ හැකියාව පෙන්වුම් කරලා දුන්නා. නමුත් ඇය කුඩා කල සිටම ප්‍රාර්ථනා කරගෙන හිටියේ ගායිකාවක මෙන්න මිස රඟපාන නිලියක බවට පත් වෙන්නට නොවේ. කෙසේ හෝ නාටකයක රඟපෑමෙන් පස්සේ රාජද්‍රෝහියා කියන නාටකයේ රඟපෑවට පස්සේ එහි රුක්මනී දේවී සමග රඟපෑ ස්ටැන්ලි මල්ලවාරච්චි තමයි මිනර්වා නාට්‍ය කණ්ඩායමට ඇය හඳුන්වා දෙන්නේ. ඒ හඳුන්වා දෙන්නේ රඟපාන්න නෙවෙයි අර අවතාරය කියන චිත්‍රපටය දක්වාම නාට්‍යක ජවනිකා තිර මාරු කරන කාලය තුල විරාමයේදී ගීත ගයන්නයි ඇයි ගියේ. නමුත් ඇගේ හැකියාව දැක්ක බී.ඩබ්ලිව් ජයමාන්න කඩවන පොරොන්දු නාට්‍ය නිර්මාණය කරන්නේ රුක්මනී චාරක විනර්වා නාට්‍යයේ තියෙන රංජනීගේ භූමිකාව ලබා දෙමි. ඇගේ ගායන කුසලතාව ගැන බොහෝ දේ කතා කළ හැකි. නමුත් අද අපට ලැබී තියෙන ඉඩකඩ සීමිතයි. අද මා සමග පරිසරහන්ට සුපුරුදු පරිදි සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද, තාක්ෂණික දායකත්වය ඉඳුනිල් උපමාලිකා, නිෂ්පාදනය කළ සුරිකා පෙරේරා රූපණී දේවියගේ තවත් මధుර ගීතයකට සවන් දෙමින් අද අපි ඔබෙන් සමු ගන්නවා. මම තිලකරත්න කුරුවිට බණ්ඩාර. Thank you. රූප රජිනී රූප රජිනී මා රූප රජිනී සඳවාගේ සඳවා